හalleluya. දෙවනාසර ප්‍රශංසා වේවා. මේ උදෑසන නැවතත් ඔබ සමග දේවචනය බෙදා ගන්නට ලැබීම ඊටම වාග්යක් කොට සැලකනවා. මම ගිය වතාවේ ඔබ සමග බෙදාගත්තු දේවචන කී දෙනෙක්ට මතක තියෙනවද? මොකක්ද කියන්න පුළුවන්? කාට හරි මතකයක් තියෙනවද? ගෙවල් පොතේ. ඔකේ. පාස්ටර් විතරයි මතක තියෙන්නේ නේ. අද අපි ඊට හොඳ নমස්කාර කාලයක් ගත කරා. අපි ප්‍රශංසා කරා දෙවියන් වහන්සේගේ නාමය මහිමයටපත් කරා. මේ උදෑසන මම කතා කරන්නට යන්නේ උන්වහන්සේට ප්‍රශංසා කිරීමේ ප්‍රශංසා කිරීම ගැන ඒ ප්‍රශංසාව ඇත්තටම දේව වචන ඊටා පැහැදිලිව ප්‍රකාශ කරනවා අපේ බැඳුම් බිඳින්න පුළුවන් කමක් තියෙනවා අපේ ප්‍රශංසාවට. අපේ බැඳුම් අපි දම්වැල් වලින් බැඳලා තියෙන අපේ ජීවිත නිදහස් කිරීමේ හැකියාවක් අපේ ප්‍රශංසාව තුළ තියෙනවා. කිතුණු අපිට ගොඩක් දෙනෙක්ට මේක අවබෝධයක් නැහැ. සමහර අය අවබෝධ කරගෙන නැහැ. එහෙම නැත්නම් ඒක අත්දැකීමක් නැහැ. මම හිතන්නේ අපි හැම කෙනෙක්ටම මේ අත්දැකීම තියෙන්න ඕන. දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම අපේ ජීවිතේ, අපේ බැඳුම්, අපේ යැදුම් සියල්ලම ඒ සියල්ලම විඳින්නා වූ බලයක් තිබෙන්නා වූ දෙයක්. අපි පෙරලගම අපේ බයිබලයේ ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදයේ 24 ඉඳලා 34 වෙනකම් ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදයේ 24 සිට 34 දක්වා පද අපි මේ පද කියවදී මේක ඊටාම අපි හැම කෙනෙක්ටම ඊටාම ෆැමිලියර් කොටසක් අපි හොඳින් දන්න බයිබල් කොටසක් ගීතාවලිය ආ මේ ක්‍රියාපොතේ 16 24 සිට 34 දක්වා කාටද පුළුවන් සිංහල භාෂාවෙන් ශබ්ද නගලා කියවන්න ආමෙන්. දැන් මේ බයිබල් කොටස මම හිතන්නේ අපි ඉරිදා පාසලේ ඉඳලම ඉතාම හොඳින් දන්න බයිබල් කොටස. පාවුල් සහ සීලස් සිරගෙදරට ගියා ලොකු භූමිකම්පාවක් වුණා වුන් නිදහස් වුණා කියන කතාව මම හිතන්නේ අපි සන්ඩේ ස්කූල් ළමයිගෙන් අහුවත් ওই කතන්දරේ කියනවා. අපි හැම කෙනෙක්ටම ඊටාම හොඳින් දන්න බයිබල් කොටසක්. දැන් මෙතනදී අපි දකිනවා පාවුල් සහ සීලස් ඔවුන් දේශනා කරාම යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරාම ඔය ඔය 16 වෙනි පදේ අපි කියව පදවලට කලින් තියෙනවා ඔවුන් මේ ඔවුන්ගේ ව්‍යාපාර වලට මේ හානියක් සිදු වුණා කියලා දැනගත්තාම මොකද කරේ මේ වෙළඳාම් කරන මනුස්සෝ උන් අල්ලගෙන ඇදගෙන ගියා කියලා කියනවා. පාවල් සිලස්ව ඇදගෙන ගියේ. ඊට පස්සේ නඩුකාරයන් ඉදිරියේ මොනවාද කරේ? ඔවුන් ඔවුන්ගේ ඇඳුම් ඉරලා දැම්මා. ඉරලා දාලා මොකද කරේ? එතන කියන හොඳටම තැළුවා, හොඳටම ගැහුවා. කොටු අරගෙන මිනිස්සු ගැව්ව ඒ දෙන්නට. ඒ ගැව්වට පස්සේ හිරකාරයෝ කියනවා මේ දෙන්නව හිරකරන්න ආයේ කිසිම ආකාරකින් ගැලවෙන්න බැරි වෙන විදියට. දැන් අපි 24 වෙනි පදේ කියනවා මේ හිරකා හිරගෙදර මුලාදෑනිය මොකද කරේ? ඒ දෙන්නව හිරගෙදර ඇතුල් තැනකට දාලා අපි කියන්නේ දඬු කඳ ඒ ගහුවා කියන්නේ. නේද ඉස්සර කාලේ දැන් නම් දඬු කඳේ ගහන්නේ රජ කාලේ මොනවාද වැරදි කරපු මිනිස්සුන්ව දඬු කඳේ ගහනවා කකුල් දෙක කකුල් දෙකේ අර ලොකු ලී කොට දෙකක් වාගේ එකක් තියලා මෙහෙම තද කරලා ඉබ්බ දානවා අරින්න බෑ කාට හරි පාවුල් සීලස්ව මේ වගේ දාලා තිබුණා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඇඳුම් නෑ දැන් ඉරලා තියෙන්නේ මේගොල්ලෝ හොඳට ගහලා තියෙන්නේ තුවාල වෙලා තියෙන්නේ දැන් තුවාල වලින් ලේ පෙරෙනවා ඒගොල්ලෝ දෙදෙනාටම හරිම වේදනයි කවුරුත් නැහැ තුවාල හොදන්න කවුරුත් නැහැ බේත් කරන්න කවුරුත් නැහැ මේ දෙන්නා විතරයි දැන් අතුල් හිරගෙදර දාලා මේ දෙන්නා ඉන්න අවස්ථාවේදී ඔවුන් මොනවාද කරේ කාට කියන්න පුළුවන් ඈ ප්‍රශංසා කරා දෙවියන් වහන්සේට. ඔවුන් වෙන මුකුත්ම කරේ නෑ ප්‍රශංසා කරා. අපට හිතලා බැලුවොත් එහෙම ඔබට ඔබට කවුරු හරි පොඩ්ඩක් කෝටුවකින් තලලා කාමරයකට දාලා හිටියානම් ඔබේ හදවතට පැමිණෙන කාරණා මොනවද? මොන වගේ සිතුවිලි එයිද ඔබට? කියන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට ඔබේ අපේ පවුලවල පුංචි දරුවන්ට අපි කෝට්ටුවෙන් ගහලා පොඩ්ඩක් ඉඳ කියනවනේ. ඔව් මොනවද කියන්නේ? මොනවාගේ සිතුවිලි එනවද? එයිද? කකුල් දෙක දැන් හිර කරලා තියෙන්නේ. අත්වලට දැන්වල දැන්වල දාන තිබ්බද දන්නේ නැහැ. මොනවා හිතේද? කේන්ති. ඕකේ කවුරු ගැනද? ඈ? ගහපු ගහපු අය ගැන. ඒ ඒගොල්ලන්ට කේන්ති යන්න පුළුවන් කේන්ති ගියා මොනා කරන්නේ තරහක් ඇති වෙන මොනා කරන්නේ ඈ බනිනවා කොහොමද බයින්නේ කොහොමද බයින්නේ දැන් ඒගොල්ලෝ අතේ කිසි වරදක් නැහැ වැරදිකාරයෝ නෙමෙයි මේගොල්ලෝ නිවැරදිකාරයෝ ධර්මිෂ්ඨ යහපත් මිනිස්සු දෙන්නේ කිසිම වරදක් නැහැ දැන් දඩු කඳේ ගහලා ඉනවා. කේන්තියක් තියෙනවා. බනින්න පුළුවන්. ඕකේ වෙන මොනා කරන්න පුළුවන්. වෙන මොනා කරන්න? ඈ? ඈ? දොස් කියනවා. බොහොම හොඳයි චෝදනා කරනවා. දොස් කියනවා චෝදනා කරනවා. ඔක්කොටම දොස් කියන්න පුළුවන්. ඔය අතර අපි නම් සමහර වෙලාවට කාට දොස් කියන්නේ? දෙවියන් වහන්සේටත් දොස් කියනවා. ඇයි ස්වාමිනී මේම කරේ? දැක්කේ නැද්ද ඔබ වහන්සේට? පේන්නේ නැද්ද ඔබ වහන්සේට? තේරෙන්නේ නැද්ද ඔබ වහන්සේට? හරි? දොස් කියන්නත් පුළුවන්. හැබැයි පාවුල් සීලස් මොනවාද කරේ? මොනා කරේ? ඈ? කොයි වෙලාවද ඒගොල්ලෝ ප්‍රශංසා කරේ? ඈ? කොයි වෙලාවද ප්‍රශංසා කරේ? මධ්‍යම රාත්‍රියේ රොබින් කිව්වා ඔය මොකක්ද කිව්වා. රාත්‍රී 12ට විතර මධ්‍යම රාත්‍රියේ. කොයිලා ප්‍රශංසා කරේ? ඈ? කොයි වෙලාවේද? ඒගොල්ලන්ව හිරගෙදරට දාපු වෙලේ ඉඳලා මධ්‍යම රාත්‍රිය වෙනකම්ම ඒක තමයි සන්දර්භයේ තියෙන්නේ. කොයි වෙලාවද හිර ගෙදරට දැම්මේ? අපි දන්නවා සාමාන්‍ය ක්‍රමය තමයි ඉර බහැලා හවස 6ට ඉස්සෙල්ලා ඒගොල්ලෝ හිර සාමාන්‍ය කාර්යාල වෙලාවක්. වෙළඳ පොලේ වෙළඳාම් කරලා ඉවරන නඩුකාරයෝ නඩු අහලා ඉවරන වෙලාව. 6ට ඉස්සෙල්ලා. හරි ඒගොල්ලෝ ගිහින් දැම්ම හිර ගෙදරට. දාපු වෙලේ ඉඳලා ඒගොල්ලෝ මොනවද කරේ? ඔය සන්දර්භයක තමයි කියන්නේ. මධ්‍යම රාත්‍රියේ තමයි ඔය සිදුවෙන කාරණා ටික සිද්ධ වුනේ. හැබැයි එතකන් ඒගොල්ලෝ මොනාද කරේ? ප්‍රශංසා කරා. දෙවියන් වහන්සේට ගෞරව කරා. උන්වහන්සේගේ නාමය වර්ණනා කරා. ඔබයි මායි උන්වහන්සේව දන්න අය හැටියට මෙතන කාරණා තුනක් මේ මේ බයිබල් කොටසේ අපිට දකින්න පුළුවන්. පළවෙනි කාරණය තමයි අපිට උගන්වන කාරණේ ප්‍රශංසාව අපේ ඇදහිල්ල ශක්තිමත් කරනවා අපේ ඇදහිල්ල ගොඩනගන්ට යනවා. ප්‍රශංසාව අපේ ඇදහිල්ල ශක්තිමත් කරන්ට යනවා. අපේ ඇදහිල්ල ගොඩනගන්ට යනවා. කොහොමද එම වෙන්නේ? පාවුල් සීලස විශාල ප්‍රශ්නයක් දැන්. ඔවුන් දෙදෙනාට තලලා ඔවුන් දෙදෙනා විරගේ දාලා තියෙන්නේ. නිදහසක් නෑ දැන් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඔවුන්ගේ ඇඳුම් නෑ ඉරලා දාලා තියෙන්නේ. ලැජ්ජාව තියෙනවා. ඒ වගේම අපහාසය තියෙනවා මිනිස්සු ඒගොල්ලෝ දිහා ඇස් අරගෙන බලාගෙන ඉන්නේ හරි මේගොල්ලෝ මොනා කරන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒගොල්ලන්ට මොක මං කිව්ව ප්‍රශංසාව අපේ අදහිල්ල ගොඩනගනවා. ඒක ශක්තිමත් කරනවා. කොහොමද මේ වෙන්නේ දන්නවද? දැන් පෝල් සීලස් තමන්ගේ ප්‍රශ්නය වෙනුවට දෙවියන් වහන්සේගේ අභිමුඛය තමයි හෙව්වේ. ඒගොල්ලෝ ප්‍රශ්න ගැන කතා කරනවට වඩා උන්වහන්සේගේ අභිමුඛය දෙවියන් වහන්සේගේ අභිමුඛය හෙව්වා ඒගොල්ලෝ. ඒ දෙන්න උන්වහන්සේගේ අභිමුඛ හේව්වේ. ඒ උන්වහන්සේගේ අභිමුඛය සොයනකොට අපි දකිනවා එසේ කරන්න හැකියාවක් තිබෙන්නේ උන්වහන්සේ තමන් සමග සිටින බව, ਸਰවවාසී භාවය, සර්වඥාණය අධහන නිසා. පවුල් සීලස් ගහලා හිරගේ දාලා ඉන්නකොට දෙවියන් වහන්සේ කොහෙද හිටියේ? කොහෙද හිටියේ දෙවියන් වහන්සේ? ඈ? දැන් අපි নমස්කාර කරනකොට දෙවියන් වහන්සේ කොහෙද හිටියේ? අපි සමග, අපි සමග. පාවල් සීලස් දැනගත්ත ස්වාමින් වහන්සේ අපි සමගයි. දැනගත්තද නැද්ද? ඒ දන්න නිසා තමයි ඒ දෙන්න දෙවියන් වහන්සේට ප්‍රශංසා කරේ. ඔවුන් දැනගත්ත ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඒ අදහිල්ල තිබිච්ච නිසා ඒක වර්ධනය වුණ නිසා තමයි ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරේ. ඔවුන් දෙවියන් වහන්සේගේ ਸਰව වාසී බව ඇදහුවා. ਸਰව ඥානය ඇදහුවා. උන්වහන්සේගේ ਸਰව බල දානිත්වය ඇදහුවා. ඒ අදහපු නිසා තමයි ප්‍රශ්නය වෙනුවට ඔවුන්ගේ ඇස් යොමු කරේ දෙවියන් වහන්සේගේ අභිමුඛය. ඔවුන් දෙවියන් වහන්සේ ගැන බලමින් තමයි හිටියේ. දැන් යක්ෂයාට ඕන මොකද දන්නවද? යක්ෂයාට ඕන අපිට ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමම්ම රොබින් කිව්ව මොනවාද ඇති වෙන්නේ? ඔයා කිව්ව උත්තරේ. ඈ කේන්තියක් කියනවා යක්ෂයාට ඕන අපිම කේන්ති ගස්සන්න. කුලප්පු කරලා මොනවාද කරන්නේ? අපිව තරහා ගස්සන්න. කෝපය. කෝපය ඇති වුණාම අපි දොස් පවරනවා. ආ අනිත් කෙනාට දොස් පවරනවා. පාස්ටර් දොස් පවරනවා, සිස්ටර් දොස් පවරනවා. ඇදලිවන්තෝ ඔක්කොටම දොස් පවරනවා. හරි කෝපය ඇති වුණාම අපි චෝදනා කරනවා. අනිත් කෙනා ගැන චෝදනා කරනවා. කෝපය ඇති වුණාම අපේ මනස මොනවාද වෙන්නේ දන්නවද? මොනවා වෙන්නේ? ඈ? අපේ මනසට මොකද වෙන්නේ? ඈ? විකෘති වෙනවා. විකෘති නම් අපි එකට වචනයක් කියන මොකද කියන්නේ? ඈ? අපි ස්ට්‍රෙස් කියනවා, ડિප්‍රෙස් කියනවා, ආතතිය හැදෙනවා. හැදෙනවද නැද්ද? ප්‍රශ්නයක් ආවම අපිට මානසික ආතතිය හැදෙනවා. යක්ෂයාට ඕන අපේ මානසික ආතතියට ගේන්න. එයාට අවශ්‍ය ප්‍රශ්න ඇති වුණාම ඒ ප්‍රශ්නේ තුලින් අපිව මානසික ආතතියකට ගේන්න. මානසික ආතතිය එන්නේ අපිට දෙවියන් වහන්සේ දෙසට අපේ දෙනෙත් යොමු කරනවට වඩා ප්‍රශ්නය දෙසට අපේ දෙනෙත් යොමු කරාම ප්‍රශංසාව අපේ ඇදහිල්ල වර්ධනය කරනවා. ඒ වර්ධනය වෙන්නේ කොහොමද දන්නවද? ප්‍රශ්නේ වෙලාවේදී මට ඇදහිල්ලක් තියෙනවා ස්වාමීන් වහන්සේ මා සමගයි. උන්වහන්සේ මා සමගයි. අපි දකිනවා යක්ෂයමනා කරන මානසික ආතතිය මිනිස්යාට ගෙනල්ලා විශාල විශාල ප්‍රශ්නවලට මිනිස්යාව යොමු කරනවා. අපිට හම්බුණා එක සහෝදරියක්. මේ සහෝදරියගේ නම එලිෂා. මේ සහෝදරිය වයඹ විශ්වවිද්‍යාලයට ගියා විශ්වවිද්‍යාලයේදී එයාට රැක් රැක් සීසන් එකේ ප්‍රශ්නයක් ඇති වුණා මොකක් හරි වුණා විශාල ප්‍රශ්නයක් එයාට දැන් ඊට පස්සේ දෙවියන් වහන්සේව දාන්න කෙනෙක් ඊට පස්සේ මොකද වුනේ අවුරුදු 6ක් අවුරුදු 6ක් එයා කාමරයක් ඇතුලේ මුළු කාමරේම බෙඩ්ෂීට් වලින් වහලා අර කවුළු ඔක්කොම වහලා එළියෙන්න බැරුව කලුවරේ තනිකර කාමරය ඇතුලේ එයාගේ ලැප්ටොප් එක තියාගෙන එයා කාමරේ අවුරුදු 6ක් අවුරුදු 6ක් මේ කාමරය ඇතුලේ එළියට ආවේ නැහැ එළියට ආවේ නැහැ අම්මට විතර ඇතුළට යන්න පුළුවන් කෑමට විතරයි එයා කෑම ගිහින් දෙනවා ඊට පස්සේ වෙන මුකුත් නැහැ කාත් එක්ක කතා කරේ නැහැ ડિප්‍රෙස් මානසික ආතතිය ලොකු ප්‍රශ්නයක් අවුරුදු 6ක් දෙමව්පිය මොකද කරේ ඉන්න තැන ඒගොල්ලන්ගේ නිවස් ඔක්කොම අතහැරලා පලාත මාරු කරලා බැලුවා. හරි ගියේ නෑ. ඒ තැනත් එයා මොනවද කරේ? එයා කාමරේ ඔක්කොම වහගත්තා. අවුරුදු 6කට පස්සේ කොමර දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපි දෙන්නට අවස්ථාවක් හම්බුණා. ඒ සහෝදරිය මුණ ගැහෙන්න. අපි ආඥා කරා, අපි කතා කරා, අවබෝධ කරගත්තා. ඊට පස්සේ අපි ගනුදෙනු කරා එයත් සමග. ඊට පස්සේ අවුරුදු 6ක් කලවර කාමරේ හිටපු කෙනා මාස 3කදී සම්පූර්ණයෙන් නිදහස් වුණා. ඊට පස්සේ ඇය තව මාස කිහිපයකට පස්සේ විවාහ වුණා. මාස දෙකකට ඉස්සෙල්ලා ඇයට දරුවෙක් හම්බුණා. දැන් ඇය ඉන්නේ ස්විස්තරලන්තේ. අවුරුදු 6ක් කාමරය ඇතුළේ හිටියේ. යක්ෂයාට අවශ්‍ය මොකද දන්නවද? ඔබ මාව අර බැඳුම් වලින් බඳුනු ලබන්ට හිර කරන්ට අවශ්‍යයි. ඔබව මාව මානසික පීඩණයට ගෙනල්ලා ආතතියට ගෙනල්ලා හිල කරලා තියන්න තමයි අවශ්‍ය. හැබැයි දෙවියන් වහන්සේ එදා පාවුල් සීලස් මොනාද කරේ? ප්‍රශ්නය වෙනුවට ඒගොල්ලෝ දෙවියන් වහන්සේ දිහා බැලලා අපි කියවලා බලමු යසායා 26 3 4 පද. යසායා 26 වෙනි පරිච්ඡේදේ 3 වෙනි පදේ 4 වෙනි පදේ කියවලා බලමුද? ආමෙන් මොනවද කියන්නේ ඔබ කෙරෙහි සිත තබා සිටින කෙනා මට කියන්න පුළුවන් මොනවද වෙන්නේ යන්නේ ඈ ඈ සම්පූර්ණ සමාදා ශාන්ති සමාදානෙන් සම්පූර්ණයෙන් හැබැයි සම්පූර්ණ සමාදානය ලැබෙන්නේ කොයි කෙනාටද ඈ විශ්වාස කරන්නේ. නෑ නෑ හිත හිත කොහෙද තියෙන්න ඕන? දෙවියන් වහන්සේ කෙරෙහි දෙවියන් වහන්සේ කෙරෙහි සිත තබන කෙනාගේ ජීවිතය තමයි සම්පූර්ණ සාන්ති සමාදානය. දැන් සාන්ති සමාදානය ඕන කොයි වෙලාවෙද? ප්‍රශ්නයක් වෙලාවේදී. ප්‍රශ්නයක් වෙලාවේදී. එහෙනම් දෙවියන් වහන්සේ කෙරෙහි හිත තියන්න ඕන කොයි වෙලාවෙද? ප්‍රශ්න වෙලාවේ. ප්‍රශ්නේ මොකද්ද එහෙනම්? ප්‍රශ්නේ මොකද්ද? අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඇයි අපි මානසික ආතතියට වැටෙන්නේ ඇයි? මං කිව්වේ ප්‍රශංසාව ඔබේ ඇදහිල්ල වර්ධනය කරනවා ගොඩනගන කොහොමද වෙන්නේ දන්නවද ප්‍රශ්නේදී වේදනාවේදී දුකේදී මගේ කඳුලේදී ඔබ මම මගේ ඇස් යොමු කරන්න ඕන දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රශ්නේ කෙරෙහි නෙමෙයි ප්‍රශ්නේ දිහා නෙමෙයි. අපි ප්‍රශ්නේ දිහා බැලුවොත් එහෙම විශාල ප්‍රශ්නයක් වෙන්න යනවා ඒක. හරි? අපි කියවලා බැලුවොත් මේ දෙවෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳලා 18 වෙනකන් මේ පාවුල් සීලස් කරපු දේ පාවුල් තුමා පස්සේ කියන අපි මෙහෙමයි කරේ කියලා. දෙවෙනි කොරින්ති 4 16 18 පද. අපි දන්න පද කීපයක් ඕක. පුළුවන්ද කියවන කාට හරි? දෙවෙනි කොරින්ති 4 4 16 18 දක්වා ආමෙන් පාවිතුමනා දන්නවා කියන්නේ හරියට මෙන්න මේ වගේ දෙයක්. ඔබ කී දෙනෙක් පිදුරු තලාගල කන්ද දැකලා තියෙනවද? අහලත් ඇතිනේ. ඔක පොඩ්ඩක් ඔක්කොම දැකලා නැහැ. හරි. දැන් පාවල්තුමා කියනවා දෙවියන් වහන්සේ ඔබටයි මටයි ලෑස්ති කළා තියෙන තේජස් සම්භාරය හරියට පිදුරු තලාගල කන්ද වගේ. ඔතන කියනවා පාවල්තුමා මේ අපිට සිද්ධ වෙන ප්‍රශ්න තියෙනවනේ. ඒව කොහොමද කියන්නේ? එයා මොනවද කියන්නේ එතනද? ඒවා ඈ මොහොතකට පවතින තව එකක් කියනවා. සුළු දෙයක් අයියෝක මොකද්ද? අපිට සිදුවෙන කාරණය අපිට සිදුවෙන ප්‍රශ්නය අපිට සිදුවෙන වේදනාව දුක ඔය කවුරු හරි අපිට බැන්න නම් කවුරු හරි ගහණ්ඩාවන අපිට චෝදනා කරා නම් අපිව හිරගෙදරට දාන්න උත්සාහ කරා නම් අපිව කැපුවා නම් අපි කියන කපනවා කියලානේ හරි කට් කරා නම් හරි අපි ඇදලා දැම්ම නම් බිමට මගේ මානසික මට්ටම වැට්ටුවා නම් හරි බුලි කරා නම් පාවුතු මමනා කියන දන්නවද? ඒව ඔක්කොම ඊටාම සුළු දුක. සුළු දුක. කොහොමද දන්න සුළු වෙන්නේ? අර පිදුරු තලාගල කන්ද උන්වහන්සේගේ තේජස් සම්භාරය. ඒක පිදුරු තලාගල කන්ද ළඟ පුංචි ගල් දෙකක් තුනක් තිබ්බොත්. මෙහෙම බලන කෙනාට කන්දද පේන්නේ පුංචි ගල් දෙක තුනද? ඈ? කන්ද පේන්නේ. කන්ද පේන්නේ. අර පුංචි ගල් දෙක තුන තමයි මොකද්ද? අපේ ප්‍රශ්නේ. ඔබේ ප්‍රශ්නේ පුංචි ගල් දෙක තුන. හැබැයි අපි මොනවද දන්නවද කරන්නේ? මොනා කරන්නේ අපි? අපි අර මේ මොනවාද අර දුර දක්න මොනා තියෙන්නේ? මොනා එකට අපි කියන්නේ? ආ. ඒක අරගෙන හරි ඒක ફોકસ කරලා කරලා කරලා මොනවද දන්නව කරන්නේ? අර පුංචි ගල් දිහා තමයි හොඳට බලන්නේ. අපේ ප්‍රශ්නේ පුංචි ගල්, පේන්නේ ලොකු කන්ද, නමුත් අපි බලන්නේ අර පුංචි ගල් දිහා. යසයා කියන ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි සිත යොමු කරන කෙනා ප්‍රශ්නේ නෙමෙයි ප්‍රශ්නේ දිහා නෙමෙයි අපි බලන්න ඕන දෙවියන් වහන්සේගේ ඒ තේජස් සම්භාරය දේ උන්වහන්සේ සූදානම් කරපු දේ සදාකාලික දේ අපි එසේ කරනවා මොකද වෙන්නේ යන්නේ පෞල් සීලස් වගේ ප්‍රශ්නය දෙස අපේ සිත තබනවා නම් ඒ කියන්නේ අපි උන්වහන්සේ විශ්වාස කරන්නේ නැහැ ප්‍රශ්නය වෙලාවේදී අපි දෙවියන් වහන්සේ කෙරෙහි සිත යොමු කරනවා නම් ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන්ට යනවා. අපේ අධිහිල්ල වර්ධනය වෙන්න යනවා. ඔබ ඔබගේ අධිහිල්ල වර්ධනය වෙන්න යනවා. ඒක ගොඩනැගෙන්න යනවා. හරි කොලසි තුනේ එකේ එක දෙක පද කියුවත් අපි දකින අපි උන්වහන්සේගේ දේශ අපි දෙනෙත් යොමු කරනවා නම් ඒ වගේම කොලොසිය දෙකේ 6 7 කියන අපි අදහිල්ලෙන් ගොඩ නැගෙනවා ශක්තිමත්කම අපිට ලැබෙන්න යනවා ප්‍රශංසාව සමග ඔබයි මායි ප්‍රශංසා කරනවා නේද? ගීතාවලිය 34 එකක් කියනවා අපි ප්‍රශංසා කරනවා පාවුන් සීලස් මෙන් ඔබේ ඇදහිල්ල ගොඩනගෙන් තියනවා. මොකද වෙන්නේ ප්‍රශංසා කිරීමේදී ඔබට මට පුළුවන්කම තියෙනවා උන්වහන්සේගේ අභිමුඛ හොයන්න ප්‍රශ්නේ වෙලාවේදී. වේදනාව වෙලාවේදී, කඳුලේදී, දුකේදී ඔබට එදා පාවුල්ට සීලස් හිරගෙත් හිටියා වගේ. එයා ඒගොල්ලන්ගේ කකුල් දඬු කඳේ ගහලා ඉන්නකොට ඒගොල්ලෝ දැක්කේ නෑ දඬු කඳ. ඒගොල්ලෝ දැක්කේ නෑ ඒගොල්ලන්ගේ තුවාල. ඒගොල්ලෝ බැලුවේ නෑ ඒගොල්ලන්ගේ වේදනාව. ඔවුන් දැක්කේ නෑ ඔවුන්ගේ වස්ත්‍ර නැතිකම. ඔවුන් දැක්කේ නෑ අනිත් හිරකාරෝ ඒගොල්ලෝ දිහා බලන් ඉන්නකම. ඒගොල්ලෝ දැක්කේ දෙවියන් වහන්සේ විතරමයි. උන්වහන්සේගේ අභිමුඛය විතරමයි ඔවුන් හෙව්වේ. එසේ වෙන්න පුළුවන් ඔබයි මායි උන්වහන්සේ වදාහන ආකාරයට. ඔබට ඔබට ඔබට ඇදහිල්ලක් තියනවද? ඔව් ප්‍රශ්නයක් තියෙනවා මගේ ජීවිතේ. දෙවියන් වහන්සේ මා සමගයි. ඔබ කී දෙනෙක් විශ්වාස කරන ඔබේ ප්‍රශ්නේ සමග දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්න බව. එදා පාවල් සීලස් විශ්වාස කරා. පළවෙනි කාරණේ අපි දැක්කේ අපේ ඇදහිල්ල වර්ධනය වෙන්න යනවා අපේ ප්‍රශංසාව සමග. බැඳුම් වලින් අපව නිදහස් කරන්නව ප්‍රශංසාව ඔබට මට තියෙන්න ඕන. දෙවෙනි කාරණේ අපේ ප්‍රශංසාව සාතන්ව පරාජය කරන්නට යනවා. අපේ ප්‍රශංසාව සාතන්ව පරාජය කරන්නට යනවා. කොහොමද වෙන්නේ? දැන් මම කලින් කිව්වා වගේ සාතන් ප්‍රශ්නයකදී කිතුණුවාගේ අල්ලගන්න තැනක් තියෙනවා. කොතනද? මම කලින් කිව්වා. අපේ මනස අපේ මනස හරි? එතන තමයි අල්ලගන්නේ. ඒක අල්ලගෙන යා මොනවාද කරන්නේ? කම්මලක් වාගේ කරන්න යනවා. එයාට අවශ්‍යයි අපිට පීඩනයක් දෙන්න. ප්‍රශ්නයක් ඇති වුණාම පීඩනයක් ගේන්න. ඒ පීඩනයේදී එයාගේ අභිප්‍රාය තමයි අපෝ විනාශ කරන්න. පීඩනයේදී පීඩනයක් ගෙනල්ලා අපෝ විනාශ කරන. කොහොමද දන්නව මේ වෙන්නේ? දැන් අපේ ජීවිතේ තීරණ ගන්න තැන කොතනද? අපි තීරණ ගන්න අපේ හදවතින්ද, මනසින්ද, කොහෙන්ද? මේක තමයි හදවතයි යෝග දෙකම එකයි. එකතු වෙලා තියෙන්නේ. හරි? වේදනාව ආවම දුක ආවම මෙතන කම්මල වගේ වැඩ කරනවා. ඒ වෙලාව කොහොමද තීරණ ගන්න? තරහා ගියා. ඔව්. ප්‍රශ්නේ ඇති වුණා තරහා ගියා. කොහොමද තීරණ ගන්න? රොබින් කියන්න මම තරහා ගියා තීරණ ගන්න විදිය. ඈ? ඔයාගේ නම විතරයි දන්නේ ඒ නිසාම <laughs> කොහොමද ක්‍රියා කරන්නේ? කියන්නේ අපිට තරහ ගියාම කොහොමද ක්‍රියා කරන්නේ? අපි තීරණ ගන්න කොහොමද තරහ ගියාම? ඔයගොල්ලෝ තීරණ ගන්න කොහොමද තරහ ගියාම? කියන්න ගන්නේ කොහොමද කියලා මං අහන්නේ. ඔයා කීපක හරියට බලන්න. කියන්නකො කොහොමද කියලා වැරදි <laughs> ඈ? කේන්ති කේන්ති ගියාම ගන්න තීරණ කොහොමද ගන්නෙ? කේන්තියෙන් තමයි ගන්නෙ කොහොමද ගන්නෙ? උදාහරණයක් වශයෙන්. ඕකේ. එකක් කියන්නේ අපි ගන්න තීරණයක්. ඈ? පරිගන්න බොහොම හොඳයි. තරහ ගියා නම් කෝපය ඇති වුණා නම් අපි තීරණයක් ගන්නවා. පරිගන්න කොකාට වාරයක් නම් තිත්‍යාට දෙවාරයක් අපි හිතා ගන්නවා. හරි සැලසුම් දා ගන්නවා. අපි ඇඳ ගන්නවා මැප් එකක් මේ දවසේදී මෙන්න මේ වෙලාවේදී අල්ලගන්නම් මං. මං දන්නවා මෙයා මේ වෙලාවේදී අහුවෙනවා. මං අල්ලගන්නම්. තීරණ ගන්න. යක්ෂමනා දන්නවා කරන්නේ. දැන් මා මගේ මනස අවුල් කරනව විතරක් නෙමෙයි කොකාට මාරයක් නම් තිත්‍යයට දෙවාරයක් එදාට අල්ලගත්තාම කාටද ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ ඈ අනිත් පුද්ගලයාටත් ප්‍රශ්න ඇති කරනවා ඊට පස්සේ එයා තුලින් මොකද්ද දන්නව කරන්නේ ආ එයා තුලින් මෙයාට මෙයා තුලින් එයාට එයා තුලින් මෙයාට හරි සබාව වුණත් එහෙමයි පුංචි ප්‍රශ්න එක්කෙනෙක්ට ඇති වෙන්න ඕනේ කී දෙනෙක් ප්‍රශ්නේ බලපානවද? පස් දීපා කියන්නේ. එක සිස්ටර් කෙනෙක්ටයි මේ පුංචි ප්‍රශ්නේ ඇති වුනේ. හරි? ඔයා පොඩ්ඩක් සැරෙන් කතා කරා එක සිස්ටර් කෙනෙක්ට. ඕකේ. පාස්ට පොඩ්ඩක් හයියෙන් කතා කරා. සිස්ටර් ඔයාගේ ඔයා මේ වරද හදා ගන්න ඕනේ පොඩ්ඩක් හයියෙන් කතා කරා. ඕකේ. ප්‍රශ්නේ ඇති වුනේ යාට එක්කෙනාටයි. මොකද්ද වෙන්නේ ඊට පස්සේ? ඈ? කාටද බලපාන්නේ ඊට පස්සේ ප්‍රශ්නේ ඔක්කොම? ඈ කොහොමද බලපාන්නේ සභාවටම බලපාන්නේ ඇයි? එයාට විතරනේ බලපෑවේ. පේනවද යක්ෂයා ක්‍රියා කරන ආකාරය? එයාගේ මනස අල්ලගෙන ඒ කෝපය තුල එයා දැන් තීරණ ගන්නවා. තීරණ ගන්නකොට මොනා කරන්නේ? එයා අනිත් කෙනත් එක්ක තමයි ගන්නෙ. ඊට පස්සේ එයාගේ එයා තීරණය කරනවා "ඕකේ මම මේ ප්‍රශ්නේ ගිහිල්ලා මෙයාට කියන්න ඕන." කොහොමද සමාවේ සභාවේ සමහර ප්‍රශ්න සමහර අයට කිව්වම කොහොමද? හරි? එක එක පළාතක එක සභාවක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ එක සහෝදරියක් ඉන්නවා. ඒ සහෝදරි සභාව එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තා. ඊට පස්සේ දැන් එයා එළියට ගියා. දැන් පල්ලියෙන්නේ නැහැ. හරි? එයාගේ වරද පාලකතුමා එයාව හදන්න හැදුවා බෑ. එයා දැන් කැරලිකාර. දැන් එයා මොනවද කරන්නේ? එයා දැන් ගිහිල්ලා අර ගමේ ඉන්න බෞද්ධ ප්‍රභූ කියලා ඉන්න කට්ටිය. ආ, ඒ කට්ටිය එක්ක දැන් දැන් මොනවද දන්නව කරන්නේ? ආ මේ මේ සමාව තුල ප්‍රශ්නයක් තියෙන බව පෙන්වන්න. එයා දැන් ගිහිල්ලා ඒගොල්ලන්ට කතා කරනවා. හරි? දැන් සභාවේ කෙනෙක් සභාව කෙනෙක්ට කතා කරා නම් හොඳයි. දැන් ගිහිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ? යක්ෂයා හරි කැමතියි දැන්. දැන් කවුද තීරණය කරන්නේ? ආ එයා දැන් ඔක්කොම තීරණ දීලා තියෙන්නේ. අනිත් අය තීරණ දැන් සභාවට විරුද්ධව ලොකු ප්‍රශ්නයක්. මේම වෙනවද නැද්ද? මෙහෙම වෙනවා. එයා අපේ සිතුවිලි තමයි අල්ලගන්නේ. එයා අපේ සිතුවිලි අල්ලගෙන අපි තීරණය කරනකොට අපේ සිතුවිලි අපගේ ජීවිත කාරණා තීරණය කරන ආකාරයට එයා කියනවා. අපි කියවලා බලමු හිතෝපදේශ 23 7 මොනවාද කියන්නේ කියලා. හිතෝපදේශ 23 7 කිරමසිෂ්ඨ 23 7 ඕකේ ඔතන කියනවා යමෙක් තමාගේ සිතේ ගණන් ගන්න ආකාරයටම ඔහුට මොකද්ද මේ කියන්නේ මොන මොකද්ද කියන්නේ යම් කෙනෙක් තමගේ සිතෙන් තීරණයක් කරනවාද ඒ ඒ විදිහට වෙන්න යනවා. උදාහරණයක් වශයෙන් රොබින් කව තරහ යනවා. තරහ අරගෙන මං රොබින්ට හිතනවා ඔකේ මං හොම්බට දෙකක් අයින්න ඕන ආරුට. අනේ දවසේ මොනාර කිව්වනම් හොම්බට දෙකක් අයින්නවා මං. තීරණය ගන්නවා. මොකද්ද වෙන්නේ යන්නේ හිතේ තීරණයට අනුව. අනිවාර්යෙන්ම එයා ඒ තත්ත්වෙටපත් වෙන්න යනවා. ඒක තමයි කියන්නේ. හරි? ඔයා කරන්නේ මං ඔයා උදාහරණයක් ගත්තටනේ. මම දන්න ඔය හොඳ එක්කෙනෙක් කියලා. හරි? හරි පිටිපස්සේ ඉඳන් හැබැයි ඉනා වෙනවා. ඈ? රූබන් රූබන්. නෑ රොබින් නේ. ඔකේ. කමන්නේ එන ඔයන් නෙමෙයි. ඔකේ කොහොමද මම රොබින් කියලා ආවේ? හරි කමන්නේ. තරහ ගියාම ඔබ තීරණය කරාම මොකද්ද වෙන්නේ යන්නේ? ඒ තීරණය කරපු දේ ඔබේ ජීවිතේ වෙන්න යනවා අනිවාර්යයෙන්. මේක තමයි කියන්නේ මේ තෝද පොතේ. යක්ෂයාට අවශ්‍ය ඔබේ මනස අල්ලගන්න. අල්ලගෙන ඔබේ තීරණ ඔහුට අනුකූල කරන්න. දැන් කොහොමද අපි යක්ෂව පරාජය කරන්නේ? ප්‍රශංසාව යක්ෂව පරාජය කරන්න කොහොමද? පාවුල් සීලස් දන්නවා ඔවුන්ගේ සිතුවිලි සිත තමන්ව පාලනය කරන තීරණ ගන්න තැන ඒ වෙලාවේ ඔවුන් සිතවිලි වලට ඉඩ දුන්නා නම් ප්‍රශ්නයේ දෙසට ඔවුන්ගේ කල්පනාව යොදුවා නම් ඒගොල්ලෝ මොනවද වෙන්නේ? යක්ෂයාට අහුවෙලා. ඒගොල්ලෝ ඒ වෙනුවට මොනවාද කරේ? තමන්ගේ සිත ප්‍රශංසාවට යොමු කරා. ප්‍රශංසා කරන විට මොකද්ද වෙන්නේ? අපේ අවධානය දෙවියන් වහන්සේ කෙරේ යෙදෙන්නේ. ප්‍රශංසා කරන විට අපි මොකද්ද වෙන්නේ? අපි අපේ අවධානය දෙවියන් වහන්සේගේ පොරොන්දු ගැන තමයි කල්පනා කරන්නේ. උන්වහන්සේගේ ಗುಣ තමයි අපි වර්ණනා කරන්නේ. උන්වහන්සේගේ හැකියාව ගැන උන්වහන්සේගේ බලය ගැන තමයි අපේ සිත යොමු වෙන්නේ. මෙසේ වෙනකොට මොකද්ද වෙන්නේ? අපි මං සිතෙන් සිතනවා දෙවියන් වහන්සේ ਸਰව බලධාරී. උන්වහන්සේ ਸਰවවාසී. එතකොට මගේ මගේ ක්‍රියාකාරීත්වය මොනවාද වෙන්නේ? හිතෝපදේශ 23 7 අනුව. මං ක්‍රියා කරන්න යනවා දෙවියන් වහන්සේ ਸਰව බලධාරී දෙවි කෙනෙක් හැටියට මං ක්‍රියා කරන්න යනවා දෙවියන් වහන්සේ ਸਰව ඥානය තියෙන දෙවි කෙනෙක් හැටියට මං ක්‍රියා කරන්න යනවා දෙවියන් වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ හැටියට මම ප්‍රශංසා කරනකොට වෙන්නේ මම පොරොන්දු ගැන උන්වහන්සේගේ වචනය ගැන තමයි අපේ සිත යොමු කරන්නේ. ඉතින් අපි අපේ ප්‍රශ්නේ දිහා නම් බැලුවොත් එම අපි අපේ ප්‍රශ්නේ දිහා නම් බලන්නේ ප්‍රශංසා නොකරනවා නම් යක්ෂයාට අවස්ථාවක් දෙනවා ඔබේ ජීවිතේ මගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න. පාවල් සීලස් සාතන්ගේ උපක්‍රමය දැනගත්තා. ඔහු අවබෝධ කරගත්ත සාතන්ගේ ක්‍රමය. ඔහු මොනවාද කරේ? සාතන්ට අහු වුණේ ජයග්‍රහණය ලැබුවා. ඔබේ ජීවිතේ මගේ ජීවිතේ ප්‍රශ්නේදී ජයග්‍රහණය ලබන්න නම් අපි දන්නවා බොහෝ වෙලාවට අපේ ජීවිතේ ප්‍රශ්නය නෙමෙයි ප්‍රශ්නය. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නය නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ඕකේ ළඟට ආවා. ප්‍රශ්නේ නෙමෙයි බොහෝ වෙලාවට අපේ ජීවිතේ ප්‍රශ්නය. මොකක්ද එනම් ප්‍රශ්නේ? ඈ? අපිමයි හරි කිට්ටුවට ආව උත්තරේ මට අවශ්‍ය උත්තරේ ආවේ නැහැ. අපේ ජීවිතේ බොහෝ වෙලාවට ප්‍රශ්නේ නෙමේ ප්‍රශ්නේ. මොකද ප්‍රශ්නේ? ප්‍රතිචාරය. ප්‍රතිචාරය. අපේ ප්‍රතිචාරය තමයි විශාල ප්‍රශ්නේ. ඔබටයි මටයි පුළුවන් නම් මගේ ප්‍රතිචාර යහපත් කරගන්න. උදාහරණයක් වශයෙන් කවුරු හරි ඇවිල්ලා බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන යනවා. ඕකේ මන් නිශ්ශබ්ද නම් කිසි ප්‍රශ්නයක් නැත්තම් හරි මොකද වෙන්නේ මම කිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් මගේ ප්‍රතිචාරය යහපත් නම් මොකද වෙන්නේ ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි මම ප්‍රශ්නේ අරගෙන ඒක ඒක විශ්ලේෂණය කරලා මම ප්‍රතිචාර දක්වනවා නම් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. යක්ෂයා කරන්නේ මේකයි. පෞල් සිලස් තේරුම් ගත්ත ඒක. ඔවුන් දැනගත ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ අවධානය යොමු කරා දෙවියන් වහන්සේට. සාතංග උපක්‍රම තේරුම් ගත්ත අරගෙන කිව්වා නෑ මේක නෙමෙයි. අපි ප්‍රශංසා කරනවා. ඔබේ ජීවිතේ මේක ඇති කරගත්තු ඇති කරගන්න පුළුවන් නම් ඔබටයි මටයි අපි ආධෛර්යමත් වෙනකොට කේන්ද්‍රී ගාන අවස්ථාවේදී ඒ සියල්ලම අපි දකිනවා සාතන්ගේ උපක්‍රම අපිව වටන්න පිණිස. ප්‍රශංසාව පැමිණෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ සමග උන්වහන්සේගේ බලය ඇතුව. ඔබට මතක ඇති. එදා පෙන්තකොස්ත දවසේ ආත්මයන් වහන්සේ පැමිණි කල මොනවද ඒගොල්ලෝ කරේ? අන්‍ය භාෂාව කතා කරා තමයි මොනවද කරේ? ඈ? ඈ? බලය ලැබුණා බලය ලැබුණා මොනවද කරේ ඒගොල්ලෝ? අන්‍ය භාෂාවෙන් කතා කරා අන්‍ය භාෂාව මොනවද කරේ ප්‍රශංසා කරා එතන කියනවා දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමය ගැන ඒ ಗುಣ එක එක භාෂාවෙන් ප්‍රකාශ කරා ඒ උන්වහන්සේගේ බලය ගැන අහපු නිසා තමයි අර බොහෝ දෙනෙක් ආ අපේ භාෂාවෙන් දෙවියන් වහන්සේගේ බලය ගැන කතා කරනවා ඒගොල්ලෝ නිකන් මේ කෑ ගැහුවේ දෙවියන් වහන්සේගේ බලය ගැන ඔබටයි මටයි මොකද්ද වෙන්නේ ප්‍රශ්නේ වෙලාවේදී ඔබයි මම ප්‍රශංසා කරන සුද්ධාත්මයන් වහන්සේ අප තුල ඉඳගෙන ක්‍රියා කරන්නට යනවා. අපිව බලවත් කරන්නට යනවා. අපි එන්න ඕන උන්වහන්සේගේ අභිමුඛයට. ප්‍රශංසාව සාතන්ව පරාජය කරනවා. දෙවෙනි කොරින්ති 10 4 5 පද අපි කියලා බැලුවොත් එහෙම අපිට ඒක ආයුධයක් තියෙනවා ප්‍රශංසාව. පාවුල් ඒක අත්දැකීමෙන් කියන්නේ ප්‍රශංසා කරනවා නම් මේක අපේ ජීවිතයේ ආයුධයක්ව තියෙනවා යක්ෂයාට විරුද්ධව සටන් කරන්නට. ඔබට මට ජයග්‍රහණය තියෙනවා. අපි දකිනවා යෝෂුවා යෙරුකෝ වටේ දෙවියන් වහන්සේ මොනවාද කිව්වේ? හත්වරක් යන්න කිව්වා යෙරුකෝ වටේ මොනා කරමින්ද යන්න කිව්වේ? ඈ? ඊට පස්සේ ප්‍රශංසා කරන්න කිව්වා. මොකද උනේ? බලකොටු විනාශ වුණා. පෞර විනෙන්ද ගිය හත් වෙනි දවසේ දෙකලු කෑ ගහමින් ප්‍රශංසා කරමින් යනකොට ඔවුන් දක්කලු විශාල පවුරක්. කැඩෙන්නේ නැහැ, කඩන්න බෑ. හමුදාවක් ඉන්නවා, හතුරෝ ඉන්නවා. දෙවියන්වංශක ප්‍රශංසා කරන්න. හතුරන් ඉවරයි. සියල්ල විනාශ වුණා. දෙවියන්වංශ මේ ජීවිතේ පවුරු වගේ තියෙන බැඳුම් විනාශ කරන්නට යනවා. යක්ෂයාගේ උපක්‍රමය මොකද්ද? ඔබ ආදායමත් කරන්න. ඔබ පීඩාවටපත් කරන්න. ඔබව පරාජය කරන්න. හැබැයි ප්‍රශංසාව ආයුධයක් කොට ගන්න. දෙවියන් වහන්සේගේ බලය ඒ තුල තිබෙනවා. ඔබයි මායි ප්‍රශංසාවේ මිනිසෙක් වෙනවා නම් ජයග්‍රහණය ලබන්න පුළුවන්. තුන්වෙනි කාරණය. පාවල් සීලස්ගේ ජීවිතය තුලින් ඔබ මම ඊටාම හොඳින් අවබෝධ කරගන්න ඕන කාරණයක්. ඔබේ ප්‍රශංසාව මගේ ප්‍රශංසාව දෙවියන් වහන්සේට මෙහෙයක් ඉටු කරන්න යනවා. ඔබේ ප්‍රශංසාව මගේ ප්‍රශංසාව දෙවියන් වහන්සේට විශාල මෙහෙයක් ඉටු කරන්න යනවා. ක්‍රියා 16 25 වෙනි පදේ මොනවාද කියන්නේ? 16 25 ක්‍රියා 16 25 හලෙලූයා මොනවද උනේ පවුල් සීලස් දෙන්නයි වෙන කවුරුත් නෑ අපි ඔය ගොඩක් නෑ කෑ ගහලා ප්‍රශංසා කරන්න දෙන්න මොනවද කරේ ඒගොල්ලන්ට පුළුවන් හැකි උපරිම ප්‍රශංසා කරනකොට මොනවද කරේ අනිත් තිරකාරයෝ ආගෙන හිටියා මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛය අපි ඉන්න අවස්ථාවේදී අනිත් අය උන්වහන්සේගේ අභිමුඛය අත්දකින්න යනවා ඔබයි මායි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්න අවස්ථාවේදී අනිත් අය දෙවියන් වහන්සේගේ අභිමුඛය අත්දකින්න යනවා. ඒගොල්ලෝ අහගෙන හිටියා. නිකන් නෙමෙයි අහගෙන හිටියේ. ගායනා කරේ දෙවියන් වහන්සේගේ බලය ගැන. දෙවියන් වහන්සේගේ ගුණ වර්ණනා කරේ. ඒ මිනිස්සු අහගෙන හිටියා දෙවියන් වහන්සේ සර්වවාසී, සර්ව ඥානයේ තියෙන දෙවියන් වහන්සේ. ආබ්‍රාම්ගේ දෙවි, මෝසෙස්ගේ දෙවි, රතු මූද දෙබෑ කළ දෙවියන් වහන්සේ මේව තමයි දෙන්න කිව්වේ. මේගොල්ලෝ අහගෙන හිටියා ඒ දෙවියන් වහන්සේ කවුරු වගේද? ඊට පස්සේ මොකද උනේ මේ මිනිසුන්ට? මොකද උනේ? ඈ? භූමිකම්පාව ඇති වෙලා හිරගේ හෙල වුණාම කවුද නිදහස් උනේ? ඈ? පාවල් සීලස් විතරක්ද? ඔක්කොමද? ඔක්කොම නිදහස් වුණා. හැම මිනිස්සෙක්ම නිදහස් වුණා. ඒ නිදහස් වෙත හැම මිනිස්සෙක්ම අපි උතන සන්දර්භයට අනුව අපි කියවලා බැලුවොත් එම 16 30 මොනවාද කියන්නේ? ඕකේ දැන් මුලාදෑනේ විතරක් නෙමෙයි එතන සෙනඟ ඔක්කොම හිටියා මේ ඔක්කොම අහගෙන හිටියා දෙවියන් වහන්සේ ගැන කිව්ව ඔබ හැම කෙනෙක්ම උන්වහන්සේ විශ්වාස කරනවා නම් ඔබ හැම දෙනෙක්ම ගැලවෙන්න යනවා ඔව් පාවුල් සීලස්ගේ ප්‍රශංසාව මේ මිනිස්යන් හැම දෙනෙක්ගේම ජීවිත බැඳුම් වලින් නිදහස් කළා විතරක් නෙමෙයි ඔවුන් හැම කෙනෙක්ටම ගැලවීම උදා කරා එදා රාත්‍රියේදී හලෙලූයා ඔබේ මගේ ප්‍රශංසාවනා කරන්න යන්නේ බැඳුම් වල ඉන්න මිනිස්සුන් නිදාස් වෙන විතරක් නෙමෙයි උන්ගේ ජීවිත ගැලවෙන්න යනවා එදා ඒ හිරකාරු හැම දෙනෙක් වගේම පාවල් සීලස් එක්ක ඒ හිර ගෙදර මුලා දෑනිය මුළු ගෙදරම අය බෞතිස්ම ලැබුවා එදා රෑම මේ ඔක්කොම බෞතිස්ම කරනු ලැබුවා කොමුද උනේ පාවල් සීලස්ගේ ප්‍රශංසාව කරනකොටගෙන ඔබයි මායි ප්‍රශංසා කරනවා නම් ඒක දෙවියන් වහන්සේට මෙහෙයක් කරන්න යනවා. බොහෝ මිනිස්සුયો දෙවියන් වහන්සේ ගාමට ඇදීගෙන එන්න යනවා. බොහෝ මිනිස්සු අපේ ජීවිත දිහා බලලා, අපේ ප්‍රශංසාව දිහා බලලා, ඔබ මාගේ ඇදහිල්ල දිහා බලලා ඔවුන් ගැලවෙන්න යනවා. ඔවුන් දෙවියන් වහන්සේ තුල නිදහස් වෙන්න යනවා. මේ උදෑසන අපිට තියෙන අභියෝගය මොකක්ද? ගීතාවල 22 3ක් කියන අපේ ප්‍රශංසාව උන්වහන්සේත් සමග සම්බන්ධතාවය ගොඩනගන බව. ඒ වගේම යාකෝබ් 4:8 කියනවා අපි උන්වහන්සේට ප්‍රශංසාවෙන් ලං වෙනකොට උන්වහන්සේ අපිට ලං වෙන්න යනවා. පාවල් සීලස්ගේ ප්‍රශංසාව කන්නකොටගෙන සිරගෙයි ප්‍රධානිය වගේ මුළු නිවස හැම කෙනෙක්ම ගැළවීම ලැබුවා වගේ මේ සමාජය මේ ප්‍රදේශය මේ රට සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔබයි මායි ප්‍රශංසා කරන මිනිසෙක් වෙනවා. අවංක උන්වහන්සේට ප්‍රශංසා කරන මිනිසෙක් වෙනවා නම් ඒ ප්‍රශංසාවට තියෙනවා බැඳුම් බිඳෙන්ට බලය. වයිමයි ප්‍රශ්නේ දිහා නෙමෙයි. දෙවියන් වහන්සේගේ අභිමුඛය හොයමු. ප්‍රශ්නේ වෙලාවේදී, දුකේදී, කඳුලේදී, වේදනාවේදී උන්වහන්සේගේ අභිමුඛය සොයමු. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය පරිවර්තනය කරන්නට ඕනේ. මේ ඇදහිල්ල වර්ධනය වෙන්න යනවා. සාතන් ඔබ පරාජය කරන්නට යනවා. ඒ විතරක් නෙමෙයි ඒ තුලින් තව කෙනෙක්ගේ ජීවිතයට මෙහෙයක් ඉටු වෙන්න යනවා. ඔබ සූදානම්ද කියන්නේ? ස්වාමිනේ මම මෙපමණ කල් ප්‍රශංසා කරා. හැබැයි ප්‍රශංසාවේ මිනිස්සෙක්ු නැහැ. පාවල් සීලස් වගේ. මම ප්‍රශංසා කරා යහපත් වෙනකොට හැබැයි ප්‍රශ්නේදී මම ප්‍රශ්න දිහා තමයි මගේ අවධානය යොමු කරේ. දෙවියන් වහන්සේ කෙරේ සිත යොමු කරේ නැහැ. ස්වාමිනේ මේ උදෑසන මට ආශිර්වාද කරන්න. මට ඒ වරම් දෙන්න, මට හැකියාව දෙන්න, බලය දෙන්න, සැබෑ ප්‍රශංසාවේ මිනිස්සෙක් වෙන්න. හේතුව මං ඇදහිල්ලෙන් වර්ධනය වෙන්න ඕන සාතන්ව පරාජය කරන්න ඕන ඒ විතරක් නෙමෙයි තව බොහෝ දෙනෙක්ව උන්වහන්සේ වෙතට ගේන්න ඕන අපි ආඥා කරමු ඔබ නිශ්චල වෙන අවස්ථාවේදී ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ ඔබ ඔබ ගැන කල්පනා කරමින් පාවුල් සීලස් මෙන් ඔබේ ජීවිතයද වෙනස් කරගන්න සූදානම්ද ඔබ කියනවා ස්වාමිනේ ඔව් මම ප්‍රශංසාවේ මිනිසෙක් වෙන්න ඕන මගේ හඳවත පිරලා තිබෙන්නේ නෙගටිව් තෝට්ස් වලින් මගේ හදවත පිරලා තිබෙන්නේ ප්‍රශ්න වලින් මගේ හදවත වේදනාකාරී දේවල් වලින් පිරලා තියෙනවා ඒ නිසා මට ඔබගේ අභිමුඛය හොයන්න බෑ මට ඔබ වහන්සේ තුල ඇදෙන්න වර්ධනය වෙන්න බෑ මං සාතයන්ට අහු වෙලා ඉන්නේ මට ඔහු පරාජය කරන්න බැරි වෙලා තියෙනවා මට අනිත් මිනිස්සුන්ට සාක්ෂියක් වෙන්න බැරි වෙලා තියෙනවා මේ උදාසන ඔබට හිතනවා වෙන්න පුළුවන් දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනී මං කැමතියි වෙනස් වෙන්න මම ප්‍රශංසාවේ මිනිසෙක් වෙන්න ඕන. මම ප්‍රශංසාවේ මිනිසෙක් වෙන්න ඕන. ඔබ එසේ තීරණය කරනවා නම් මේ උදහසන දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට අතගසන්ට යනවා. ඔබ ස්පර්ශ කරන්ට යනවා. ස්වාමීන් වහන්සේ ඔබගේ හදවත දකිනවා. පියාණනි මේ උදහසන ඔබගේ වචනය ගැන සුති. ඔබ වහන්සේගේ කැමැත්ත නම් අපි සාතන්ව පරාජය කරලා ඇදහිල්ලෙන් වර්ධනය වෙමින් ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටෙමින් ප්‍රශංසා කරමින් අනිත් කෙනාව ගලවන්නා මිනිසෙක් වීමයි. එසේ වෙන්නට අපට බාධා තියෙනවා ස්වාමීනි. ඒ සියලු බැමි ඉවත් කරන්නට, බාධාවන් ඉවත් කරන්නට ඔබ තුල ගමන් කරමින් ඔබගේ දාසයෙක් වෙන්නට උදව් කරන්නට මේ උදාසන අපි හැම කෙනෙක් බාර වෙනවා ස්වාමීනි කැප වෙනවා. ඔබගේ දිව්‍යමය අනුග්‍රහය අපි හැම කෙනෙක්ටම තුන බෑනවා. ආශිර්වාද කරන්නට යේසුස් වහන්සේගේම නාම නිසා. ආමේන්. දෙවනාස ඔබට ආශිර්වාද කරන සේක්වා. নমස්කාර කරන්න ප්‍රශංසා කරන්න. මුඛය වසාගෙන ඉන්න එපා සාතන් ජය ගන්න යා. ප්‍රශ්නයට වඩා විශාල දෙවි කෙනෙක් රෝගයට වඩා විශාල දෙවි කෙනෙක් වේදනාවට වඩා විශාල දෙවි කෙනෙක් මුළු විශ්වයට වඩා විශාල බලවත් දෙවි කෙනෙක් හලෙලූයා ප්‍රශංසාවේ নমස්කාරය ඔස්සවන්න ඔබ මාගේ ප්‍රේම හලෙලූයා ඔබ මහිමය වේවා ඔබ මාගේ ජීවනයයි ඔබ මාගේ ජීවනයයි සැමදා किसी आकारे नमस्कार करान प्रशंसा करान हालेलुया स्तुति बेवा सासरने विभा Hallelujah. Baba, give thanks to my ජීවත් වෙන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ. බමදේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ. අපවත් නොහරින දෙවියන් වහන්සේ ඔබ වහන්සේ. මොන හිරවීම මැද හිටියත් ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය පොරොන්දු අනුව ස්වාමීන් වහන්සේ ඔබ ගලවන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ දිහා ස්වාමීන් වහන්සේ පැසි යොමු කරන්න. ඔබ වහන්සේ දිහා බලන්න. ඔබ වහන්සේ තුල යැපෙන්න. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ අපේ හදවත් අපේ මනස ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. අන් සියල්ලට වඩා ස්වාමිනේ उपवास के लिए विश्वासी तबान उपवास पर उपकार कल मैनव स्वामी वांस उपवास भी उपकार करना पार्वती आई उपवास सिलवेंडिन स्वामी वांस उपवास सदा कालिकाई उपवास के बाले सदा कालिकाई उपवास करमंड पुलांदे स्वामी वांस के विशाल है स्वामी ने उपमादे स्वामी वांस බලවත් දෙවියන් වහන්සේ ඔබ වහන්සේ රජකම් කරන නිසා ඔබවහන්සේ නමස්කාර කරනවා විහාදවත් අපේ මනස් ස්වාමිනේ ඔබවහන්සේ දිහා යොමු කරන්න ස්වාමීන් වහන්සේ තියෙන හැම බාධා ඔබවහන්සේ ඉවත් කරන්න හැම මාංශික ක්‍රියාවක්ම හැම මනුෂ්‍යාකාර සිතුවිල්ලක්ම ඔබ වහන්සේවත් කරමින් ස්වාමිනේ ආත්මිකව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වචනේ විශ්වාසය කරමින් ස්වාමිනේ ඔබ වහන්සේ තුල ස්වාමින් වහන්සේ තව තවත් ස්වාමින් සදහිලි මුල් තබන්න ඔබ වහන්සේට උපකාර කරන්න කියලා ඉල්ලනවා දවස් වචනේ නිසා ඔබ වහන්සේ ස්තුති කරනවා ස්වාමිනේ වචනය ගෙන පුදා දේවදාසයා ගැන ස්තුතියි. මාතේ ස්වාමින් වහන්සේ වහන්සේ ස්වාමින් වහන්සේ කතා කරන නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඒ දේවදාසයාගේ ස්වාමින් වහන්සේ සේවයට ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න. තවත් ස්වාමින් බොහෝ මිනිසයන් ස්වාමින් ඔබ වහන්සේගේ වචනේ ලබන පිණිස වාසික ස්පර්ශය ලබන පිණිස දෙවෙනි වාසික සත්‍යතාවන් ස්වාමීන් ලබන පිණිස වාසික ස්වාමීන් සීමාවන වාස විවෘත කරන්න කෙලෙලනවා ඒ පාවලට ආශිර්වාද කරන්න සම්පූර්ණ සෝයෙන් ස්වාමීන් වාස රැක ගන්න වාසික ආශිර්වාද ආලේපය තව තවත් වාස ලබා දෙමින් ස්වාමීනි යන්නේ ස්ථානවල වාසික වෙනුවෙන් ස්වාමීන් බැබලන වාදනයක් ලෙස ස්වාමීන් වාස යන්න වාස උපකාර කරන්න කෙලෙලනවා දවස නිසා ස්තුතේ වාස අප සමග සිටින නිසා ස්තුතේ ස්වාමීන් වහන්සේ දවස් වලට අත වාසික ආරක්ෂාව වාසික අනුග්‍රහය අප සමග තබන්න యేసుక్రీస్తు స్వార్థకి ఏమన్నా ఆమెన్